ආයිබෝවන් අද අපි ගැඹුරින් කතා කරන්න යන්නේ මජ්ක්‍ධිම නිකායේ එන විශේෂ සූත්‍රයක් කුක්කුරවතිය සූත්‍රය ගැන. ඔව් මේකෙදි භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයේ හලිද්දවසන කියන නියම් ගමේ වැඩ ඉන්න කාලෙක සිද්ධියක් තමයි විස්තර වෙන්නේ. හ්ම්. එතනදී අපිට හම්බෙනවා හරිම අසාමාන්‍ය චරිත දෙකක්. ඒ වගේ මේ ඇසුරෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කර්මය ගැන හරිම ගැඹුරු විග්‍රහයක්. ඒක ඇත්ත. ඒ කාලේ සමහර අය හිතුවා මේ ශරීරයට දුක් දීලා කරන අමුතු අමුතු ව්‍රත වලින් අන්තගාමී දේවල් වලින් ඉහළ තලවලට යන්න එමත්තන් දෙවියෝ වෙන්න එහෙම පුරුවන් කියලා. ඕ ඒ වගේ විශ්වාසෙ තිබුණා. ඉතින් මේ සූත්‍රෙදිත් අපිට හම්බෙනවා හරියට ගවයෙක් වගේ හැසිරෙන. ගව ව්‍රතයේ සමාදන් වෙච්ච කෙනෙක් කෝලිය පුත්‍ර පුන්න. ගව ව්‍රතය. ඔව්. ඒ වගේම අනිත් කෙනා තමයි නිර්වත් තවුසෙක් සේනිය. එයා රකින්නේ සුනක වෘතයක්. සුනක වෘතයක්. ඒ කියන්නේ ඒ කියන්නේ බල්ලෙක් වගේ හැසිරෙන එක. බිම දාන දේවල් කනවා බල්ලෙක් වගේ ඉන්නවා. ඇත්තටම සේනිය භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහට එන්නෙත් බල්ලෙක් වගේ හතර ගාතින් බිම දිගේ. අපෝ එකනේ හිතාගන්න තමාරු දසුණක් වෙන්න ඇති. හරිබෝ පුදුමයි. ඉතින් කතාවේදී පුන්න තමයි මුලින්ම භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ආන්නේ නේද? ඔව් පුන්න අහනවා ස්වාමීනි මේ ඉන්නවනේ සේනිය මෙයා හරිම දුෂ්කරයි කියන්නේ කරන්න අමාරු සුනක වෘතයක් නේද බොහෝ කාලයක් තිස්ස රකින්නේ බිම දාන දේවල් කනවා ඉතින් මෙයාට මැරුණට පස්සේ මොකද වෙන්නේ මොළ වගේ තැනකද උපදින්නේ කියලා අහනවා එතකොට භාග්‍යතුන් වහන්සේ එකපාරම උත්තර දෙනවද නෑ භාග්‍යතුන් වහන්සේ මුලදී කියනවා පුන්න ඕක අහන්න එපා ඕක අතහරින්න කියලා පිරිතුරු දෙන්න කැමති වෙන්නේ නෑ ආ අයියේ. සමහර විට සීනියට දුක හිතේ කියලා වෙන්න ඇති. හැබැයි පුන්න ආයමත් අහනවා. තුන්වෙනි පාරත් අහනවා. එතකොට එතකොට ඉතින් භාග්‍යතුන් මහන්සිය දේශනා කරනවා උන්වහන්සේ පැහැදිලි කරනවා කවුළු හරි කෙනෙක් මේ සුනක වෘතය, ඒ කියන්නේ බල්ලෙක් වගේ ඉන්න එක, ඒකට අදාළ සීලය, ඒ වගේ හිතන විදිහ, ඒ ආකල්පය මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම වඩනවනම් පිරිපුන් කරනවනම් එයා ශරීරය බිඳිලා මැරුණට පස්සේ සුනකයන් අතරමයි උපදින්නේ කියලා. ආ, ඉගෙන කරන දෙයට හරියන විපාකයමයි ලැබෙන්නේ. හරි පුදුමයි. හැබැයි එතන තව වැදගත් කාරණයක් තියෙනවා කියලා කිව්වා නේද? අර වැරදි දැක්ම සම්බන්ධව. අනිවාර්යෙන්ම. ඒක තමයි වැදගත්ම දේ. භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා. හැබැයි පුන්න යම් කෙනෙක් ওই වෘතිය රකින්න ගමන් මම මේ වෘතියෙන් මේ සීලයෙන් මේ තපසින් දෙවියෙක් වෙනවා එහෙම නැත්නම් దేవතාවෙක් වෙනවා කියලා වැරදි දැක්මක් මිත්‍යා දෘෂ්ටියක් හිතේ තියාගන්නවනෝ. එයාට ලැබෙන්නේ ගති දෙකෙන් එකක් විතරයි. එක්ක නිරේ උපදිනවා එහෙම නැත්නම් තිරිසන් යෝනියම තමයි උපදින්නේ. එතන මිත්‍යා දෘෂ්ටිය කියන අකුසලයට එකතු වෙනව. වැරදි දැක්ම තමයි ඒ දරුණු තැනකට යන්න හේතුව වෙන්නේ. හරි. ඉතින් මේ දේශනාව අහගෙන හිටපු සේරියට මොකද වෙන්නේ? යා බල්ලෙක් වගේ නේද හිටියේ? ඔව්. එයාට මේක අහගෙන ඉන්නකොට දරා ගන්න බැරුව යනවා. එයා හොඳටම කම්පා වෙලා අඬන්න ගන්නවා. අඬනවා. ඔව්, වැළපෙනවා. ඉතින් එයා අඬලා ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ මහානවා ස්වාමිනී එතකොට මේ පුන්න ඉන්නේ. එයා ගවවෘතේ නේද බොහෝ කාලයක් තිස්සේ රකින්නේ. එයාට මොකද වෙන්නේ මරුණම? ආ, දැන් එයා පුන්න ගැන අහනවා. එතකොට එතනදිත් භාග්‍යවතුන් වහන්සේ මුලින්ම අකමැති වෙන උත්තර දෙන්න. සේනියෝ කහන්න එපා කියලා කියනවා. ආයමත්. ඔව්. හැබැයි සේනියා තුන් පාරක්ම ඉල්ලනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අර කලින් කිව්ව විදිහටමයි. ඉගන කවුරු හරි ගව ව්‍රතය, ගව සීලය, ගවේක් වගේ හිතන විදිහ, ගව ආකල්පය මේ ඔක්කොම සම්පූර්ණ කරලා වඩනවන එයා මරණින් මතු ගවයන් අතර තමයි උපදින්නේ. හැබැයි අර වගේම මම මේ ව්‍රතයෙන් දෙවියෙක් වෙනවා කියලා මිත්‍යා දෘෂ්ටියක් තියාගෙන හිටියොත් එයාට තුරුම වෙන්නේ ගති දෙකෙන් එකක් විතරයි. එක්කෝ නිරය එහෙම නැත්නම් තිරිසන් යෝනිය. හරි. ඒ කියන්නේ දෙන්නටම ලැබෙන එක වගේ උත්තරයක් Tamanගේ ව්‍රතයට අදාළව. ඔව්. ඒකෙන් තමන් කරකට හිටපු දේ වැරදි ඒකෙන් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලෙ ලගින්නේ නැහැ සමහර වෙලට ඊටත් වඩා දරුණ තැනකට යන්න වෙනා කියලා තේරුම් ගියාම මේ දැනටම ගොඩක් දුක හිතෙනවා නේද ඇත්තම දෙන්නම කම්පා වෙනවා ශෝක වෙනවා ඉතින් පුන්න භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමිනී අපි මේ හිතපු මාර්ග වැරදි කියලා තේරෙනවා අපිට අනුකම්පා කරලා මේ කර්මයන්ගෙන් මිදෙන නිවැරදි මාර්ගය වදාළ මැනව කියලා ඉල්ලා සිටිනවා. ආ එතනින් තමයි නේද මේ සූත්‍රයේ කර්මය ගැන තියෙන ගැඹුරම සහ වැදගත්ම ඉගැන්වීම පටන් ගන්නෙ. හරියටම හරි අර දෙන්නගේ ඉල්ලීමත් එක්ක ඔවුන්ගේ තත්ත්වයක් දැකලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනා එහෙනම් හොඳට අහගෙන ඉන්න මම දැන් දේශනා කරන්නම් කියලා. උන්වහන්සේ තමන්ගේ අභිඥා ඥානයෙන් ඒ කියන්නේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගත්තු කර්ම වර්ග හතරක් ගැන දේශනා කරනවා. කර්ම වර්ග හතරක්. ඔව්. මේක අර පුන්නගේ සීනියගේ කතාවෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා පුදුවේම කර්මය සහ විපාකයේ ක්‍රියාත්මක වෙන හැටි ගැන පැහැදිලි කිරීමක්. හරිම වැදගත්. මොනවද ඒ කර්ම වර්ග හතර? පළවෙනි එක තමයි කන්හං කන්හා විපාකං කම්මං. කන්හං කන්හා විපාකං. ඒ කියන්නේ? ඒ කියන්නේ අඳුරු විපාක දෙන අඳුරු කර්මය. කන්හ කියන්නේ කළු අඳුරු කියන එකනේ. ඉතින් මේ කියන්නේ අකුසල් කර්මවලට. අකුසල්. ඕ කායෙන් වචනෙන් හිතින් කරන පව් අකුසල් ප්‍රාණඝාතය සොරකම් කිරීම වැරදි කාමසේවනය බොරු කීම කේලම් කීම හිස් වචන කීම අනුන්ගේ දේවල් වලට ආස කිරීම තරහව වැරදි දැක්ම වගේ දේවල් හරි එතකොට ඒවයින් ලැබෙන විපාකයත් අඳුරුයි ඒ කියන්නේ දුක් සහිතයි ඔව් ඒ වගේ අකුසල් කළාම ඒකට ලැබෙන විපාකයේ විදිහට දුක් සහිත ලෝකවල නිරය, තිරිසල් ලෝකය, പ്രേත ලෝකය වගේ තැන්වල උපදිනවා. ඒකයි කන්හං කන්හ විපාකං කිව්වේ. හරි තේරුණා. එතකොට දෙවෙනි කර්මය. දෙවෙනි එක සුක්ඛං සුක්ඛ විපාකං කම්මං. සුක්ඛං. සුක්ඛ කියන්නේ සුදු. දීප්තිමත් කියන එක නේද? හරියටම හරි දීප්තිමත් විපාක දෙන දීප්තිමත් කර්මය. ඒ කියන්නේ කුසල් කර්ම. කුසල් කර්ම. ඔව්. කායෙන් වචනෙන් හිතින් කරන හොඳ දේවල්. දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, අනුන්ට උදව් කිරීම, මෛත්‍රිය පැතිරවීම වගේ කුසල් ක්‍රියා. එතකොට ඒවයින් ලැබෙන විපාකයක් දීප්තිමත්. ඒ කියන්නේ සැපසරිතයි. ඔව්. ඒ වගේ කුසල් කරන අයට දීප්තිමත් විපාක ලැබෙනවා. ඒ කියන්නේ සැප සම්පත් තියෙන ලෝකවල උපදිනවා. විශේෂයෙන්ම රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල සුබකින්න දෙවියෝ වගේ ඉහළ සැප තියෙන තැන්වල හරි. අඳුරු කර්මවලට අඳුරු විපාක, දීප්තිමත් කර්මවලට දීප්තිමත් විපාක. තේරෙනවා. එතකොට තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි කන්හ සුක්ඛං, කන්හ සුක්ඛ විපාකං කම්මං. කන්හ සුක්ඛං. කළුයි සුදුයි දෙකම වගේ. ඕ. අඳුරු සහ දීප්තිමත් කියන දෙකේම එකතුවක්. ඒ කියන්නේ අඳුරු සහ දීප්තිමත් මිශ්‍ර වෙච්ච විපාක දෙන අඳුරු දීප්තිමත් මිශ්‍ර කර්මය. ආ ඒ කියන්නේ කුසලුත් කරනවා අකුසලුත් කරනවා වගේද හරියටම හරි. ගොඩක් වෙලාවට අපේ ජීවිතවල වෙන්නේත් ඒකනි පිනුත් කරනවා පවුත් කරනවා. ඔව්. ඉතින් ඒ වගේ මිශ්‍ර කර්ම කරන අයට ලැබෙන විපාකයක් මිශ්‍රයි. සැපත් තියෙනවා දුකත් තියෙනවා. ඒතකොට ඒ වගේ අය උපදින්නේ කොහෙද? ඒ අය තමයි බොහෝ විට මිනිස්්‍ය ලෝකේ උපදින්නේ. මොකද මිනිස් ජීවිතයේ සැප දුක දෙකම තියෙනවනේ. ඒ වගේම සමහර දෙවියලු විනිපාතික අසුරයන් වගේ අයත් මේ ගණයට වැටෙනවා. ඒ කියන්නේ සැප දුක් මිශ්‍ර ලෝකවල තමයි උත්පත්තිය ලැබෙන්නේ. හරිම පැහැදිලි. අඳුරු කර්ම, දීප්තිමත් කර්ම, මිශ්‍ර කර්ම. දැන් හතරවෙනි එකක් තියනවා කිව්ව නේද? ඒක මොකද්ද? ඒක විශේෂී කියලාත් කිව්වා. ඔව්. හතරවෙනි එක තමයි මේ ඔක්කොමින්ම වෙනස් විශේෂම එක. ඒක තමයි අකන්නා සුක්ඛං, අකන්නා සුක්ඛ විපාකං කම්මං කම්මඛයාය සංවත්තති. අකන්නා සුක්ඛං අකන්න අසුක්ක. ඒ කියන්නේ අඳුරුත් නෙවෙයි දීප්තිමතුත් නෙවෙයි වගේ. තිමත් නො වූ අඳුරු දීප්තිමත් මිශ්‍ර විපාකයක් නැති කර්මය ක්ෂය කිරීම පිණිසම ඒ කියන්නේ කර්මය නැති කරලා නිවන් දැකීම පිණිසම පවතින කර්මය. ආ ඒක ටිකක් සංකීර්ණයි වගේ. ඒ මොකද්ද වගේ කර්මයක්? ඒක තමයි අර කලින් කියපු කර්ම වර්ග තුනම. අඳුරු කර්ම, දීප්තිමත් කර්ම, මිශ්‍ර කර්ම කියන මේ තුන ආකාරයෙන්ම ප්‍රහාණය කරන, නැති කරලා දාන්න උපකාරී වෙන චේතනාව. ඒ කියන්නේ කර්මයෙන් මිදෙන්න කරන දෙයක්. හරියටම හරි. සරලවම කිව්වොත් මේ තමයි නිවනට මඟ පාදන ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන එක. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප ආදී අංග වඩමින් කර්මය ක්ෂය කරන, නැති කරන්න ගන්න උත්සාහය. ඒක කුසල් අකුසල් කියන සාමාන්‍ය රාමුවෙන් එහා ගිය දෙයක්. ඒකේ අරුමුණම කර්මයෙන් මිදීම. ඒ කියන්නේ අර මුල් කර්ම තුන සංසාරේ ඩික් කරනවා මේ හතරවෙනි එක සංසාරයෙන් එතර කරනවා වගේ දෙයක්ද? ඊටාම නිවැරදි. අන්න ඒක තමයි කාරණේ. කන්හා සුක්ඛ, කන්හා සුඛ කියන කර්ම වලින් සංසාරේ දිගින් දිගටම යනවා සැප දුක් විඳිමින්. හැබැයි මේ හතරවෙනි කර්මය අකන්හා සුක්ඛ කර්මය වඩන කෙනා ඒ කර්ම චක්‍රයෙන් මිදිලා නිවනට යොමු වෙනවා. හරිම ගැඹුරුයි ඒ වගේම පැහැදිලි භාග්‍යවතුන් වහන්සේ මේ කර්ම හතර දේශනා කරලා තව දෙයක් කියනවා නේද අර කම්මස්සකා මානව සත්තා කියලා ඔව්. ඒක හරීම වැදගත් කොටසක්. උන්වහන්සේ අවධාරණය කරනවා සත්වයෝ කර්මයේම ස්වකීය කොට ඇත්තෝය, කර්මයේ දායාද කොට ඇත්තෝය, කර්මයේ යෝනිය කොට ඇත්තෝය, කර්මයේ නෑයා කොට ඇත්තෝය, කර්මයේ පිලිසරණ කොට ඇත්තෝය. ඒකෙන් අදහස් වෙන්නේ ඒකෙන් කියවෙන්නේ අපි හැමෝගෙම සැබෑ උරුමය දායාදය වෙන්නේ අපි කරන කර්ම කියන එක. අපේ උපත තීරණය වෙන්නේ කර්මෙන්, කම්ම යෝනි. අපේ නියම නෑදෑයෝ වෙන්නෙත් අපේ කර්ම. අපිට ඇත්තකම පිළිසරණ වෙන්නෙත් අපේ කර්ම. තමන් කරන හොඳ හෝ නරක ක්‍රියාවන් තමයි තමන් එක්ක යන එකම දේ ඒක තමයි තමන්ගේ අනාගතය තීරණය කරන්න කියන එකයි ඒ ගැඹුරින්ම කියන්නේ ඇත්තමෙන්ම ඒක රීතට වදින කාරණයක් කර්මය කියන එකෙන් ගැලවෙන්න බෑ ඒක අපේම දෙයක් කියන එක හරි. මේ තරම් ගැඹුරු දේශනාවක් අහලා පුන්නේයි සේනියයි කොහොමද ප්‍රතිචාර දැක්වුවේ? දෙන්නටම දිරිදරවේ හිතට හොඳටම වැදුනා. පුන්න කොළිය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. බුදුන් දහන් සංගුන් සරණ ගිය උපාසකෙක් බවට පත් වෙනවා. ආ, යා ගිහි ජීවිතේ ඉඳලම නිවැරදි මගට එනවා. ඔව්. හැබැයි සේනිය ඊටත් වඩා පීවරක් ඉස්සරහට තියෙනවා. ඒ කොහමද? සේනිය භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිද්දත් උපසම්පදාවත් ඉල්ලනවා. මට මේ ශාසනයේ පැවිදි වෙන්න අවසර දෙන්න කියලා. ආර සුනක වෘතය කරපු කෙනා දැන් පැවිදි වෙන්න ඉල්ලනවා. ඔව් එතනදී තව පොඩි කාරණයක් වෙනවා. ඒ මොකද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සේනිය වෙනත් ආගමක වෙනත් දෘෂ්ටියක ඉඳලා කෙනෙක් මේ ශාසනයට ඇවිත් පැවිද්දයි උපසම්පදාවයි ඉල්ලනවා නම් එයා මාස 4ක් පරිවාසශීලීව රැකිය යුතුයි. මාස 4කට පස්සේ තමයි භික්ෂූන් වහන්සේලා කැමතිනම් යාව පැවිදි කරවල උපසම්පදා කරන්න කියලා. ආ ඒ කියන්නේ ටික කාලයක් පරිවාසයේ ඉන්න ඕන කියන විනය නීතියක් තියෙනවා. ඔව් ඒකෙන් බලන්නේ ආගේ කැපවීම, ස්ථාවරත්වය වගේ දේවල් වෙන්න ඇති. ඉතින් මේක කිව්වම සේනිය යා මොකටද කිව්වේ අකමැති වුණාද? කොහෙත්ම නෑ. එයා හරිම සතුටු වෙනවා. එයා කියනවා ස්වාමිනී අන්නේ තීර්ථකයන්ට මාස 4ක් පරිවාසයේ ඉන්න වෙනවනම් මම අවුරුදු 4ක් වුණත් මේ ශීලයේ රැකින්නම්. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කැමතිනම් මාව පැවිදි කරවන්න කියලා. අපෝ, ඒ තරම්ම කැපවීමක්. අවුරුදු 4ක් වුණත් ඉන්නම් ගේනවා. ඕ එයාගේ ඒ උනන්දුව, ඒ ශ්‍රද්ධාව දැකලා භාග්‍යවතුන් වහන්සේ අවසර දෙනවා. ඉතින් සේනිය ශාසනයට ඇතුළත් වෙලා පැවිදි උපසම්පදාව ලබනවා. හරිම සතුටුයි. එතකොට එලාගේ පැවිදි ජීවිතය කොහොමද? සේනිය ස්තවිරියන් වහන්සේ හරිම අප්‍රමාදීව උනන්දුවෙන් වීරියෙන් භාවනා කරනවා. Taman තනියම හුදකලාව ඉඳගෙන කෙලස් තවනවා. වැඩිකල් යන්න කලින් ඊටාම කෙටි කාලයකින් උන්වහන්සේ සීළු කෙලසුන් නැසලා උතුම් අරහත් භාවයටපත් වෙනවා. ආශ්චර්යයි. අර සුනකයෙක් වගේ ඉඳලා වැරදි මගක ගිහින් අඬා වැළපිලා නිවැරදි ධම්මග අහගෙන පැවිදි වෙලා කිටි කලකින් රහත් වුණා කියනක. ඇත්තෙන්ම පුදුම සහගත ගමනක්. ඒක තමයි ඒකෙන් පේනව නේද? වැරදි දෘෂ්ටියක හිටියත් නිවැරදි දහම ඇහුවම ඒක පිළි අරගෙන වීරියෙන් යුක්තව ඒ මාර්ගේ ගමන් කළොත් කොච්චර ඉක්මනට සසර දුකින් එතර වෙන්න පුළුවන්ද කියලා? ඔව්. මේ සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පාඩමත් ඒක වෙන්න ඇති. නිකං බාහිරින් කරන අනුකරණයක් නෙවෙයි, අන්තගාමී පිළිවෙත් නෙවෙයි, වැදගත් වෙන්නේ නිවැරදි දැක්ම, කර්මය හා විපාකය ගැන තියෙන නිවැරදි අවබෝධය සහ ඒ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම කියන එක. හරියටම හරියි. සැබෑ විමුක්තිය තියෙන්නේ එතන. එහෙමනම් අද අපි මේ සාකච්ඡාව අවසන් කරද්දී අපිලේ ගැඹුරින් හිතන්න ඉතුරු වෙන කාරණය තමයි මේක. අද කාලෙත් අපි නොයෙක් දේවල් පස්සේ යනෝ, නොයෙක් ඉගැන්වීම්, නොයෙක් ක්‍රමවේද අනුගමනය කරනෝ. ඔව්. එතකොට අපි ඒ දේවල් වල බාහිර පෙනුමට, අනුන් කරන නිසා කරන අනුකරණයට විතරක් හසු නොවි, ඒ දේ පිටුපස තියෙන ඇත්ත හරය, ඒකේ තියෙන චේතනාව සහ විශේෂයෙන්ම කර්මය සහ කර්මය ක්ෂය කියන කාරණාව එක්ක ඒක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා විමසිලිමත් වෙන්න ඕන නේද? අනිවාර්යයෙන්ම. සැබෑ වර්ධනයක්, සැබෑ විමුක්තියක් දෙන මාවතක් නිකම්ම මතු පිටින් කරන අනුකරණයකින් අපි කොහොමද වෙන් කරලා අඳුනගන්නේ කියන එක ගැන අපි හැමෝම හිතන්න ඕනේ කාරණය. හ්ම්. ඒක තමයි වැදගත් ප්‍රශ්නයක්.